වගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට ධර්ම අවබෝධය පිණිසත් සුජීවත්ව සිටින දෙමව්පියන්ට මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ට කල්යාණ මිත්‍ර සැමට සසුන රකින්න සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිසත් ඒ වගේම සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් නිර්පද්‍රිතව සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන බව සඳහන් කරලා තියෙනවා. සෙත් සතන මෙත්මග සමාජ සත්කාරක සංවිධානයේ විසින් පාරමිතා පිළිබඳව අනුපිළිවෙලින් දේශනා මාලාවක් සිද්ධ කරන්නට අපට ආරාධනා කරන්නට යෙදුණා. එහි අද ප්‍රථම ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දාන පාරමිතාව පිළිබඳව ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ චර්යා පිටක අට කතාවෙහි දාන පාරමිතාව පැහැදිලි කරමින් දක්වලා තියෙන ධර්ම පාඨය කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා අත්ූපකරණ පරිච්ඡාග චේතනා දාන පාරමිතාති දාන පාරමිතාවයි කියලා කියන්නේ කරුණාව සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව තමන් සන්තක දේ අනුන්ගේ යහපත පිණිස පරිත්‍යාග කිරීමේ චේතනාව තමයි දාන පාරමිතාව හැටියට එහිදී විග්‍රහ කරන්නේ. මේ දේශනා පාඩේ පාදක කොටගෙන අද පාරමිතා කියන්නේ මොනවද? ඒ අතර දාන පාරමිතාව කෙසේ සම්පාදනය කරගත යුතුද? ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නට අවශ්‍ය සාධක මොනවද? ඒ සඳහා පවතින බාධක මොනවද? ඒ බාධක දුරු කරමින් සාධක ගොනු කරමින් අපේ උපාය කෞශල්‍යයෙන් යුක්තව දාන පාරමිතාව නිවැරදිව සම්පාදනය කරන්නේ කොහොමද කියන කාරණා ගිහි පැවිදි දෙපිරිසටමත් ඒ වගේම දෙවියන්ටත් මේ පාරමිතාව සම්පාදනය කිරීමේදී විශේෂයෙන් අවධානය යොමු විය යුතු කාරණා කිහිපයක් ගැන පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මෙහිදී මූලික වශයෙන් වටහා ගන්නට ඕන පාරමිතා කියන්නේ කුමක්ද කියලා. පාරමී කියන වචනේ තේරුම පරතරට පමුණුවන කියන අර්ථය. එතකොට සංසාරය සාගරයකට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඒ සාගරයේ මෙතර හැටියට දක්වන්නේ මේ ලෞකික පැවැත්ම සංසාර ප්‍රවෘත්ති. පරතර හැටියට දක්වන්නේ ඒ සසර පැවැත්ම නිමා කරලා භව ගමන අහෝසි කරන ලෝකෝත්තර తත්වය. එතකොට මේ ලෞකික తත්වයේ ඉඳලා ලෝකෝත්තර తත්වයට පැමිණීම පරතරට පැමිණීමක් හැටියට ධර්මයේ දක්වන්නේ ඒ සංසාර සාගරය තරණය කරලා අරතරට පැමිණෙන්නට උපකාරක ධර්ම කියන අර්ථයෙන් තමයි පාරමී කියන වචනයෙන් විශේෂ ගුණාංග 10ක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ ගුණාංග 10 තමයි දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ ගුණාංග 10. එතකොට මේ කියන ගුණාංග අපිට ටිකක් බෞද්ධයෝ හැටියට නිතර අහලා පළපුරුදු හුරු පුරුදු කාරණා. නමුත් ඒ කාරණා Tamange මනසේ අවදි කරගන්නවා වගේම ඒවා නිවන ඉලක්ක කොටගෙන සංසාර ප්‍රවෘත්තිය නිමා කිරීම පංචස්කන්ධය පංචස්කන්ධයේ පැවැත්ම නැවැත්වීම කියන කාරණය මුල් කොටගෙන අපි කොහොමද ඒ ගුණාංග දියුණු කරන්න කියන බව තමයි පාරමිතා හැටියට අපි ඉගෙන ගන්නට පුහුණු කරන්නට උත්සාහ කරන්න. යම්කිසි ගුණයක් පාරමිතාවක් හැටියට ප්‍රගුණ කරනකොට ප්‍රධාන වශයෙන්ම අපි තේරුම් ගන්නට ඕන ඒ ගුණය දියුණු වෙන්න ඕන මොන විදිහේ පදනමක් මතද? එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් දැන් සමහර පාරමිතා තියෙනවා බාහිර ලෝකයක් සමග සම්බන්ධව තමයි මේ ගුණය දියුණු කරගත යුත්තේ. විශේෂයෙන් දාන පාරමිතාව එවන්න. දාන පාරමිතාවේදී බාහිර සාධකත් අපට වඩා වැදගත් වෙනවා. මේ බාහිර සාධක වල ස්වභාවය විශේෂයෙන් අපට ප්‍රයෝජනවත් වෙනවා ඒ ගුණය දියුණු කිරීමෙන්. බොහෝ ගුණාංග තියෙනවා. එහෙම බාහිර සාධක වල தත්ත්වය කුමක් වුණත් අපට මේ මානසික ගුණය දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ ගුණාංග බාහිර සාධකත් සමග සම්බන්ධයි. නමුත් බාහිර සාධකවල తত্ত্বය කුමක් වුණත් අපට මානසික ගුණාංගේ වැඩි දියුණු කරගන්නට ඒක බාධාවක් නොවේ. එනිසා මේ දාන පාරමිතාව ඒ අතර මේ පාරමිතාවන් අතර ඉතා සුවිශේෂ තැනක් ගන්නවා. බාහිර ලෝකයක් එක්කලා සම්බන්ධ වෙනවා පමණක් නෙමෙයි ඒ බාහිර භෞතික සාධක එහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනෝ මේ ගුණාංගය දියුණු කර ගැනීමේදී ඒ වගේම දාන පාරමිතාව සියලු ගුණ ධර්මවලට මූලික ගුණය හැටියට පාරමිතා ධර්ම සම්පාදනය කිරීමේදී මූලික අත්විවරණ හැටියට හඳුනා ගන්නට පුළුවන් විශේෂ ගුණයක්. මොකද ඒ දානයේ පරිත්‍යාගය අපි තුල වර්ධනය වෙන ප්‍රමාණය මත තමයි ඒ තනත්තා සීලය, නෛෂ්ක්‍රම්‍ය ආදී අවශේෂ පාරමිතා ධර්ම දියුණු කරන්නට කොතෙක් සුදුසුකම් ලබනවද කියලා තීරණය වෙන්නේ පරිත්‍යාගයේ ප්‍රමාණයත් එක්කලා. ඒ නිසා මේ දාන පාරමිතා පිළිබඳ ඊටාම පැහැදිලි, निराවුල් වැටහීමක් අපි ඇති කරගන්නට ඕන පාරමිතා ධර්ම සම්පාදනය කිරීමේදී. දාන පාරමිතාව ගත්තහම එහි මූලික පරමාර්ථය අපි මුලින්ම හරියට හඳුනා ගන්නට ඕන. දැන් අපි මුලින් මාතෘකාව හැටියට යොදාගත්තු චර්යා පිටක අට කතාවේ දැක්වෙන ඒ ධර්ම පාඩේහි පැහැදිලි කරනවා කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා අත්ූපකරණ පරිච්ඡාග චේතනා දාන පාරමිතා. දැන් තථාගතයන් වහන්සේ කර්මය සම්බන්ධව දේශනා කරද්දී කරන ප්‍රධාන දේශනාවක් තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන මේ දේශනාව. මජ්ක්‍ධිම නිකායේ නිබ්බේධික සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ඒ කාරණය පැහැදිලි කරනවා. කර්මය බවට පත් වෙන්නේ චේතනාව. එතකොට චේතනාව කියලා කියන්නේ අපේ කය, වචනය සහ අපේ මනෝභාවයන් හසුරුවන මූලිකම ගුණය. එහෙම නැත්නම් මූලිකම ශක්තිය චේතනාව කියන එක අපේ රේරුකානේ චන්ද්‍රවිමල මහානායක හඳුරු පැහැදිලි කරන්නේ ක්‍රියා සාධක බලයයි. එතකොට යම් ක්‍රියාවක් කායිකව හෝ වාචසිකව හෝ මානසිකව සිද්ධ කරනවා නම් ඒ ක්‍රියා සාධන මූලික බලය තමයි චේතනාව හැටියට හඳුන්වන්නේ. එතකොට මේ දාන පාරමිතාව ආදී පාරමිතාවලදී ප්‍රධාන වශයෙන් මේ චේතනාව තමයි වැදගත් වෙන්නේ ඒ කර්මය කොයි විදිහෙන්ද සැකසෙන්නේ මනෝභාවය කොයි විදිහෙන්ද සැකසෙන්නේ කියන කාරණය තීරණය වෙන්නේ. දැන් දාන පාරමිතාව සම්බන්ධව පැහැදිලි කරනකොට දක්වන්නේ අත්ූපකරණ පරිත්‍යාග චේතන. දානය කියලා කියන්නේ තමන් සන්තකදී අන් අයට පරිත්‍යාග කිරීමේ චේතනාව. එතකොට කුමක් සඳහාද පරිත්‍යාග කරන්නේ? මොකද්දෙහි අදහස විය යුත්තේ? තමන් සන්තක දෙයින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකයට යහපතක් කිරීම. එතකොට අපට පුළුවන් හැටියට අනුන්ට යහපත කිරීම තමයි දානෙහි පරමාර්ථය විය යුත්තේ. එතකොට මේ බඳු පරමාර්ථයක් තේරුම් අරගෙන අපි සිද්ධ කරන දාණය තමයි නිවැරදි චේතනාවෙන් නිවැරදි මනෝභාවය ඇති කරගන්නට අපට උපකාර වෙන්නේ. කෙනෙකුට දිවිපවත්වන්නට අවශ්‍ය මූලිකම සම්පත් ප්‍රදානය කිරීම හඳුන්වනෝ ආමිස දානයයි කියලා. එතකොට ඒ ආමිස දානයේදී තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. එලා ධර්ම දානයයි කියලා කියන්නේ ධර්මෝපදේශ ලබා දෙමින් අනිත් අය අයහපතින් වළක්වා ගන්නට යහපතට කුසලයට සුචරිතයට යොමු කරන්නට අන් අයගේ ධර්මාවබෝධය දියුණු කරන්නට ධර්මෝපදේශ ලබා දෙන. එතකොට එතනදී ධර්මෝපදේශ ලබා දෙන්නේ කුමක් සඳහාද? අනුන්ගේ යහපත සඳහා. ඊළඟට અભේදානය කියලා කියන්නේ බිය තැතිගැන්ම ජීවිතය පිළිබඳව පවතින අන්තරායන් දුරු කරලා ජීවිතය සුරක්ෂිත කිරීම, නිර්භය භාවය ඇති කිරීම. එතකොට ඒ සඳහා අපි කැප වෙන්නේ අනිත් අයගේ යහපත වෙනුවෙන්. මේ විදිහට ආමිස දාන, ධර්ම දාන, અભය දාන වශයෙන් දානය තුන් ආකාරයකින් ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට මේ ත්‍රිවිධාකාර දාණයෙන්ම අපේක්ෂා කරන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලබන කෙනාට එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකයාට යහපතක් සිද්ධ කිරීමයි. එතකොට මේ අර්ථය අපේ નિවරදිව තේරුම් ගැනීම දාන පාරමිතාව සම්පාදනය කරන්නට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ කාරණේ හරියට වටහාගත්තේ නැතිනම් අපි කොතෙක් දන් දුන්නත් ඊට අදාළ මානසික ගුණය අපි තුල වර්ධනය වෙන්නේ නැහැ. දානය කියන එක බාහිර ලෝකයක් එක්කලා සම්බන්ධ වෙලා දියුණු වෙන ගුණයක් නිසා අපට මානසික ගුණය පැහැදිලිව පෙනෙන්නේ නැහැ අර භෞතික ක්‍රියාවලිය පමණක් සම්පාදනය කරන්නට අපි සැලකිලිමත් වෙනවා. ඒතර බාහිරින් හොඳට ලස්සනට හදලා පිළිවෙලට හදලා උසස් විදිහට හදලා විචිත්‍ර විදිහට හදලා අපිට බුද්ධ පූජාවක් කරන්න පුළුවන් නම් සංඝික දානයක් දෙන්නට පුළුවන් නම් මහා උසස් විදිහට අනිත් අය විස්මයටපත් වෙන හැටියට යම් කිසි පරිත්‍යාගයක් ලෝකයට කරන්න පුළුවන් නම් ඊටාම උසස් දානයක් දුන්නා කියලා අපට හිතෙනවා අනිත් අයත් අගය කරනවා. නමුත් ඒක කරලා තියෙන්නේ තණ්හා මාන දික්ටි කියන ක්ලේශ මූලයන්ට වසඟව නම් ඒක පාරමිතාවක් හැටියට කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. තණ්හා කියලා කියන්නේ අර විදිහට සාංශාරික වශයෙන් යම් යම් ප්‍රතිලාභ අපේක්ෂා කරන. මේ ලෝක වශයෙන් යම් යම් ප්‍රතිලාභ අපේක්ෂා කරන. එතකොට ප්‍රතිලාභ අපේක්ෂා කිරීම එහෙමනම් වරදක්ද? වෙනතුනේ ප්‍රශ්නා මූලිකව යමක් අපේක්ෂා කිරීම නිවන් මඟට බාධා කරනවා. ප්‍රඥා මූලිකව යමක් අපේක්ෂා කිරීම නිවන් මඟට උපකාරවත් වෙනවා. මොකද්ද ප්‍රඥා මූලිකව අපේක්ෂා කරනවා කියලා කියන්නේ? අපි අර මුලින් සිහිපත් කළා වගේ නිවන් දකින්නට කෙලෙස් නසන්නට යන ගමනේදී අපට ගුණය සහ නුවණ වර්ධනය කරගන්නට ඕන. ඒ නිසා මේ දානය ගුණය සහ නුවණ වැඩෙන්නට උපකාර වෙනවා. මෙන්න මෙහෙමයි ඒ තුල ගුණය සහ නුවණ වැඩෙන්නේ කියලා හරියට දැනගෙන ගුණය සහ නුවණ අවදි වෙන හැටියට දන් දෙන්නට පුළුවන් නම් ඒතනත්තා යමක් අපේක්ෂා කරනවා ඒකෙන් කුමක්ද අපේක්ෂා කරන්නේ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා ගුණ නුවණ දිනු කර ගැනීම ඒ අපේක්ෂාව තෘෂ්ණා මූලික අපේක්ෂාවක් නොවේ. ඒ වගේම අපි කර්මයේ කර්මඵලය විශ්වාස කරන නිසා අපි දන්නවා සසර ගමනේ අපි අනුන්ට දීලා තිබුණොත් තමයි සසර ගමනේ Tamanට සම්පත් ලැබෙන්නේ. මේ ජීවිතේ කොච්චර උත්සාහ කළත් ඒ උත්සාහයෙන් පමණක් අපට සම්පත් ලැබෙන්නේ නැහැ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද කුසල බලය අපට අවශ්‍යයි. ඉතින් කුසල බලය නොතිබුණොත් කොතෙක් උත්සාහ කළත් සම්පත් ලැබෙන්නේ නැහැ. එහෙමනම් දානමය කුසලය අපට සම්පත් සාධනය වෙන්නට උපකාර වෙනවා. නිවන් දකින්නට යන ගමනේදී සුවපත්ව ජීවත් වෙන්නට නම් අපට අවශ්‍යතා සපුරා ගන්නට ඕන. මොනවද අවශ්‍යතා කියලා කියන්නේ? ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, බෙහෙත් හේත් මේවා තියෙන්නට ඕන. ඒවා තෘෂ්ණාව නිසා නෙමෙයි, කය නඩත්තු කර ගැනීමේ අවශ්‍යතාවය. ඒතකොට ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරි වුණොත් අපට පහසුවෙන් ಗುಣධම් වඩන්නට වෙන්නේ නැහැ, දන් දෙන්නට වෙන්නේ නැහැ, ශාසනය රකින්නට වෙන්නේ නැහැ. එහෙමනම් නිවන් දකින්නට, පාරමිතා පුරන්නට, ಗುಣධම් වඩන්නට භෞතික සම්පත්තියත් අපට උපකාර වෙනවා. ඒ භෞතික සම්පත්තිය ලබන්නට වීර්ය උත්සාහය වගේම සසර ගමනේ අනුන්ට දන් දීමේ කුසල විපාකයක් අපිට තියෙන්නට ඕන. අන්නේ කාරණේ දැනගෙන අපි තව කෙනෙකුට අවශ්‍යතාවයක් මතුවෙච්ච වෙලාවේ කරුණා මෛත්‍රියෙන් ඒ තනත්තාට පරිත්‍යාගයක් කරලා අපිට ප්‍රාර්ථනාවක් වුණත් ඇති කරගන්නට පුළුවන් අනිත් කෙනෙකුට අවශ්‍යම මොහොතේ උපකාර කරන්නට මට පුළුවන් වුණා මේ කුසල බලය සසර ගමන නිවන් දකින තෙක් අවශ්‍ය මොහොතේ සම්පත් ලැබෙන්නට ගුණධම් වඩන්නට අවශ්‍ය විදිහට සසර ගමනේ භෞතික සම්පත් සාධනය වෙන්නට මේ කුසලය අපට උපනිශ්‍රය වෙන්නේ ඒ ප්‍රාර්ථනාව ඇති කරගත්තත් නොගත්තත් ඒ කුසලය අපට ඒබඳු යහපතක් පිණිස හේතු වෙනවා. අපට අවශ්‍ය නම් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුළුවන්. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීමේ වැදගත්කම තමයි වෙනත් අකුසලයකින් යටපත් නොවි ඒ කුසලය අවශ්‍ය තැනදී මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අවශ්‍යම තැනදී කුසලයේ මතු වුනොත් තමයි අපිට නිවන් දැකීමට ගුණධම් වඩන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් නිවන් දැකීම සඳහා ගුණ නුවණ අවදි කරගන්නටත් අවශ්‍යයි. ඒ සඳහා අපට දානේ උපකාර වෙනවා. නිවන් දැකීම සඳහා ගුණ නුවණ වඩන්න නම් අපට කය නිරෝගීව තියාගන්නට ඕන, භෞතික සම්පත් තියෙන්නට ඕන. දන් දෙන්න පරිත්‍යාග කරන ශාසනය රකින්නට අපට භෞතික ධන සම්පත් අවශ්‍යයි. ඒ සඳහා අපට දානමය කුසලයේ උපකාර වෙනවා. මෙන්න මේ කාරණා නුවණින් තේරුම් අරගෙන නිවන ඉලක්ක කොටගෙන ඒ නිවන සඳහා පවතින බාධක දුරු කරලා සාධක ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන හැටියට අපට දන් දීම කරන්නට පුළුවන් නම් අන්නේ තැනත්තා තමයි ඥාන සංප්‍රයුක්ත අපේක්ෂාවන් ඇතුව දන් දෙන තැනත්තා කියලා හැඳින්වෙන්නේ. නමුත් බොහෝ දෙනා එක කරන්නේ ඥාන සංප්‍රයුක්ත වනේ තෘෂ්ණා මූලික තෘෂ්ණා මූලිකව කියලා කියන්නේ රුචිය රුචිකම් වලට වහල් වෙලා, හැඟීම් වලට වහල් වෙලා, ඉන්ද්‍රිය පිනවීමට වහල් වෙලා, සසර පැවැත්ම තුල සැප විඳීමේ තෘෂ්ණාවට වහල් වෙලා කටයුතු කරනවා. එතකොට ඒ තනත්තාගේ අපේක්ෂාව කෙලස් නැසීම සඳහා සාධක ගොඩනගා ගැනීම නෙමෙයි. කෙලස් නැසීම සඳහා බාධක දුරු කිරීම නෙමෙයි. ඒ තනත්තාගේ අපේක්ෂාව සසර ගමනේ ඉන්ද්‍රිය පිනවමින් සැපවත්ව ජීවත් වීම. ඒ අපේක්ෂාවෙන් අපි යම් දානයක් දෙනවා නම් ඒක තමයි තණ්හා මූලිකව ප්‍රශ්නාවෙන් කෙලසුණු දානයක් හැටියට හඳුන්වන්නේ. ඒක කෙලස් නසන්න නිවන් දකින්න උදව් වෙන්නේ. මොකද ඒ දාණය සඳහා පදනම් වෙලා තියෙන්නෙම ක්ලේශයක් නිසා. දැන් එතකොට අපි සිහිපත් කළා දන් දීමේදී නිවන් දැකීමට උපකාර වෙන හැටියට තමන්ටත් සසර සම්පත් අවශ්‍ය නිසා ඒ සාධක සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ භෞතික සම්පත් ලැබීමටත්, ගුණනුවණ දියුණු කර ගැනීමටත් දාණය උදව් වෙන බව දැනගෙන ඒ කටයුත්ත කිරීම වරදක් නැහැ. නමුත් එහෙම කරනවා නම් එතනදි හැබෑවට අර අනුන්ට යහපත කිරීම කියන කාරණය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ඒ කටයුත්ත කරනවා නම් හැම විටම අපි ඒ පරිත්‍යාගය කරන්නේ අපේ ඕනකම තිබිච්ච පමණට නෙමෙයි අවශ්‍යතාවය හඳුනාගෙන. ඒ කියන්නේ දැන් අපි දකිනවා සමහර කෙනෙකුට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්නට ඕන නම් අටපිරිකර පූජා කරලා තියෙන්නට ඕන කියන කාරණය තමන් ධර්මදේශනාවකදී අහනවා. අහලා දැන් මට ඒහි භික්ෂු භාවය ලබන්න ඕන නිසා මම අටපිරිකරක් පූජා කරනවා. හැබැයි ලබන හාමුදුරුවන්ට අටපිරිකරක් ඕනද නැද්ද? උන්වහන්සේට අටපිරිකරක්ද ඊට වඩා වෙන විදුලි බිල ගෙවා ගන්න වතුර බිල ගෙවා ගැනීමේ අවශ්‍යතාවයක්ද තියෙන්නේ ලෙඩකට බෙහෙතක් ගැනීමේ අවශ්‍යතාවයක්ද තියෙන්නේ උන්වහන්සේට දානය අගහික කම්වල අවශ්‍යතාවයක්ද තියෙන්නේ ඒවා ගැන සොයන්නේ බලන්නේ සැලකිල්ලක් නැතුව උන්වහන්සේට අටපිරිකර බොහෝ ගණනක් තිබියදී තවත් එකක් මමත් ගිහිල්ලා පූජා කරන්නට කල්පනා කරනවා මට සසර ගමනේ එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්නට කියලා. මහාන වෙන්නට අවස්ථාවක් ලැබීම නිවනට උපකාර වෙනවා. එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්නට පුළුවන් නම් ඒ නිවනට උපකාරක ධර්මයක් වෙනවා. හැබැයි ඒ උපකාරක ධර්මයක් වුණාට ඒ කුසලය සිද්ධ කරන්නේ ප්‍රඥාවෙන් නොවේ නම් ඒ අදාළ සාධකය සම්පාදනය කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳ ප්‍රාර්ථනා ඇති කරගත්තට විතරක් වැඩක් නැහැ. ඒ සඳහා කරන කුසල ක්‍රියාව ඥාන සංප්‍රයුක්ත නැතිනම්. ඒ කියන්නේ වෙනතොනේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මට යම්කිසි අසනීපයක් තියෙනවා නම් ඒ අසනීපයට අදාළ බෙහෙත නොවන වෙනත් ඖෂධයක් මම ගෙනල්ලා බොනවා මගේ මේ අසනීපය සුව වේවා කියන ප්‍රාර්ථනාව ඇති. දැන් ප්‍රාර්ථනාව හොඳයි. ප්‍රාර්ථනාව හොඳ වුණාට ඒ ඖෂධයෙන් අර රෝගය සුව වෙන්නේ කුමක් නිසාද? රෝග නිවාරණය කිරීමේ ගුණය ඒ ඖෂධය තුල නැති නිසා. අන්න ඒ වගේ තමයි මට මේ නිවන් පිණිසම හේතු වේවා. මට මේ සියල්ල අත්හැරීම පිණිසම හේතු වේවා. මට මේක කෙලස් නැසීම පිණිසම හේතු වේවා කියලා නිවනම ඉලක්ක කොටගෙන කළත් ප්‍රාර්ථනාව නිවන වුණත් එපමණකින් නිවන් දකින්නේ නැහැ ප්‍රාර්ථනාව හොඳ වෙනවා වගේම ඊට අවශ්‍ය විදිහට ගුණය සහ නුවණ වැඩෙන හැටියට ඒ පින්කම කරන්නට අපි දක්ෂ නැතිනම් එහෙම වුණත් ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ එතකොට අපිට ප්‍රාර්ථනාව වැදගත් වෙනවා ප්‍රාර්ථනාව නොවැදගත් වෙනව නෙමෙයි ප්‍රාර්ථනාව වැදගත්. හැබැයි ප්‍රාර්ථනාව සඵල වෙන්නට අවශ්‍ය ශක්තිය තියෙන්නට ඒ ශක්තිය ගොඩනැගීම විතරක් ප්‍රමාණවත් නෑ හොඳ ප්‍රාර්ථනාත් ඇති කරගන්නට ඕනේ. ඒ ප්‍රාර්ථනා වලින් තමයි ඒ ශක්තිය අදාළ තැනට ඉලක්කගත කරන්නේ. අපිට හොඳ ප්‍රාර්ථනා ඇති කරගැනීමේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි භෞතික සම්පත් අවශ්‍ය තැන ලැබෙන්නට අවශ්‍ය සාධක ගොඩනැගෙන්නට අදාළ කුසලය ඉලක්කගත කිරීම ප්‍රාර්ථනාවෙන් සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් වෙනත් අකුසල් වලින් ඒ කුසලය යට වෙන්න පුළුවන්. අපි මුලින් සිහිපත් කළානේ ප්‍රාර්ථනා නොකලා වුණත් කුසලයේ විපාක දෙනවා. හැබැයි ඒක නිශ්චිත නෑ. වෙනත් අකුසලයකින් යට වුණොත් ඒ කුසලය විපාක නොදී යටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා නිවන් දකින්නට යන ගමනේදී අවශ්‍ය තැන කුසල විපාකයේ මතුවෙලා Tamanට අවශ්‍ය පහසුව පාරමිතා දියුණු කරගන්නට ඒක උදව්වක් කරගන්නට අපට නිශ්චිත වශයෙන් ඉලක්කගත කරගන්නට පුළුවන් හොඳ කුසලයක් කරලා ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. හැබැයි අපි නැවත සිහිපත් කරන මේ ප්‍රාර්ථනා තෘෂ්ණා මූලිකව හැඟීම් වලට වහල් වෙලා ඉන්ද්‍රිය පිනවීමට වහල් වෙලා කරන එකක් නම් ඒක නිවනට උපකාර වෙන්නේ නිවනට උපකාර වෙන්නේ නිවන් දැකීම සඳහා කෙලස් නැසීම සඳහා බාධක දුරු කරගෙන ඒ නිවන් මඟට සාධකයක් හැටියට ඒ කුසලය උපනිශ්‍රේ කරගන්නට යම් ප්‍රාර්ථනාවක් ඇති කරනවා නම් ඒක තමයි නිවනට උපකාර වෙන ප්‍රඥා මූලික ප්‍රාර්ථනාවක් කියන්නේ. එතකොට එහෙම ප්‍රාර්ථනාවක් කිරීමේ තියෙන වැදගත්කම තමයි අපි කරන ලද කුසලය වෙනත් අකුසල කර්ම වලින් යටපත් වෙන්නට නොදී අවශ්‍ය තැනදී මතු කරගන්න ඒ ප්‍රාර්ථනාව උපකාර වෙනවා. දෙවැනි කාරණය තමයි ප්‍රාර්ථනාව අපට උදව් වෙනවා මානසික ගුණාංග අවදි කරගන්න. ඒ කියන්නේ තමන් ප්‍රඥාව අධික කෙනෙක් වෙන්නට ඕන, පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්නට ඕන, මෘදු මොලොක් කතා ඇති කෙනෙක් වෙන්නට ඕන, මෛත්‍රිය දියුණු කරන කෙනෙක් වෙන්න ඕන, සිල්වත් කෙනෙක් වෙන්න ඕන. මේ විදිහේ බලාපොරොත්තු තියාගත්තොත් තමයි ඒ සඳහා අපේ මනස ටික ටික උත්සාහවත් වෙන්නේ. ඊට අදාළ කරුණු අපි සොයන්නේ, විමසන්නේ. උදාහරණයක් හැටියට මුදලක් අතට ලැබුණහම ඒකෙන් මොකද්ද කරන්න කියලා තීරණය වෙන්නේ එතනත්තාගේ බලාපොරොත්තු අනුව. එතන හොඳ බලාපොරොත්තු තිබුණොත් තමයි අර මුදල ඒ හොඳ දෙයකට යොදවන්නේ. ඒ වගේම තමයි හොඳ බලාපොරොත්තු ඇති කරගත්තොත් මුදලක් අතට ලැබෙනකම්ම ඉන්නේ නැහැ මුදල් හොයාගෙන හරි ඒ යහපත් බලාපොරොත්තු ඉටු කරගන්නට උත්සාහවත් වෙනවා අන්න ඒ වගේ තමයි යහපත් ගුණාංග දියුණු කරගන්නට ඕන කියන පැතුමක් අපේක්ෂාවක් Taman තුල තියෙනවා ඒ ಗುಣ ඉබේ වැඩෙනකම් බලා ඉන්නේ නැහැ. ඒවා වර්ධනය කරගන්නට Taman නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා. අන්න ඒ විදිහට නිවන් දකින්නට යන ගමනේදී ಗುಣ දියුණු කරගන්නටත් ඒ සඳහා අවශ්‍ය කුසලය අවශ්‍ය තරදී මතු කරගන්නටත් අපිට ප්‍රාර්ථනාව උදව් වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ප්‍රාර්ථනාව විතරක් කළාට ප්‍රමාණවත් නෑ. ඒක සඵල වෙන්නට අවශ්‍ය ශක්තිය નિවරදිව ගොඩනගෙන්නේ නැතිනම්. ඒ නිසා නිවන් දකින්නට කියලා හිතාගෙන දන් දීම වරදක් නෑ. තමන්ට මහාන වෙන්නට අවස්ථාව ලැබෙන්න කියලා හිතාගෙන අටපිරිකර පූජා කිරීම වරදක් නෑ. නමුත් ඒ අටපිරිකර පූජා කරන්නේ දාණය දෙන්නේ යෝග්‍ය අවස්ථාවකදීද ඒක කරන්නේ ලෝකෙට යහපතක් වෙන හැටියටද අවශ්‍යතාවය හඳුනාගෙනද ප්‍රතිග්‍රාහකයාගේ අවශ්‍යතාවය තේරුම් අරගෙනද අන්න ඒ කාරණේ මත තමයි ඒක ප්‍රඥාවෙන් කරන කුසලයක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක ඥාන සංප්‍රයුක්තද නැද්ද? ඒ අනුව තමයි ඒක නිවනට උපකාර වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඊටාම පරිස්සමින් අපි මේ කාරණා එකින් එක තේරුම් ගන්නට ඕන. පොඩ්ඩ එහාට මෙහාට වෙනකොට අපේ මූලික ගුණෙන් ගිලිහෙන්නට පුළුවන්. එක පැත්තක් විතරක් බලනකොට අනිත් පැත්ත ගිලිහෙන්න පුළුවන්. ඒ පැත්ත බලනකොට ඒ අනිත් පැත්ත ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා ආත්පසම ප්‍රවේශමෙන් දකිමින් සමබරව කුසල් කරන්නට අපි සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. එනිසා දන් දීමේදී අපි සැලකිලිමත් විය යුතු ඒ සඳහා අවශ්‍ය වෙන කාරණා තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත සම්පත්තිය, වස්තු සම්පත්තිය සහ ප්‍රතිග්‍රාහක සම්පත්තිය. චිත්ත සම්පත්තියයි කියලා කියන්නේ ඒ අපි දෙන දාණය පාරමිතාවක් හැටියට කෙලස් නසන්න උපකාර වෙන උසස් ගුණයක් උසස් ප්‍රඥාවක් අවදි වෙන්නට යෝග්‍ය විදිහට සිත හසුරුවා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට දෙවැනි කාරණය තමයි ඒ සඳහා අපි මුලින් සිහිපත් කළානේ මේ දානයේ තියෙන විශේෂත්වය තමයි භෞතික කරුණුත් එක්කත් බද්ධව පවතිනවා. එතකොට දන් දීමේදී අපිට විශේෂයෙන් ආමිස දානයේදී වැදගත් වෙනවා වස්තු සම්පatti. අපි දෙන්නේ මොනවද කියන භෞතික සාධක අපිට එහිදී වැදගත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි දෙන්නේ කාටද? දෙන්නේ මොකටද? කුමක් සඳහාද දෙන්නේ? කවර යහපතක් කරන්නද දෙන්නේ? කාටද දෙන්නේ? ඒ මොන ප්‍රමාණයෙන්ද දෙන්නේ කොතනදද දෙන්නේ මේ මේ විදිහට ප්‍රතිග්‍රාහකයා සම්බන්ධ කාරණා අපට එහිදී විශේෂයෙන් වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට අපි මේ දන් දීම નિවරදිව સિદ્ધ කරන්නට දානය පාරමිතාවක් හැටියට සම්පාදනය කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊට අදාළ සාධක බාධක සහ උපාය කෞශල්‍ය අපි හොඳින් තේරුම් ගන්නට ඕන. ඒක තමයි අපි මූලික මාතෘකා කරපු ධර්ම පාඩේ පැහැදිලි කළේ කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා අත්ූපකරණ පරිච්ඡාග චේතනා දාන පාරමිතා. ඒතර දාන පාරමිතාවේදී මහබෝසත්වරුන්ගේ දාන පාරමිතාවේදී විශේෂයෙන් කරුණාව මූලික වෙනවා. තමන්ගේ යහපත පමණක් නෙමෙයි අනිත් අයව දුකින් මිදවීමේ කැමැත්ත. එතකොට මහබෝසත්වරයෙක් දන් දීමේදී ඒ මොහොතේ ලබන තනත්තා සුවපත් කිරීම දුකින් මිදවීම පමණක් නෙවෙයි ඒ කුසලය පාරමිතාවක් හැටියට දියුණු කරලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා අන් බොහෝ සත්ත්වයින් සසර දුකින් මිදවීමේ මහා කරුණාවත් එතන මූලික වෙනවා. එතකොට ඒ බඳු මහා කරුණාවක් අන් අයගේ චිත්තසංතානයේ නොතිබෙන්නට පුළුවන්. නමුත් දන් දීමේදී මූලික වශයෙන් ඒ ලබන තනත්තා සුවපත් කිරීම ඒ ලබන තනත්තාට පවතින පීඩා අවම කිරීම කියන කරුණා මෛත්‍රිය අපේ චිත්තසංතානේ අවදි වුණොත් තමයි එහෙම නැත්නම් ඒක අවදි වෙන හැටියට සිත පිහිටුවාගෙන දන් දෙනවා නම් තමයි නිවන් දකින්නට අවශ්‍ය විදිහට කරුණා මෛත්‍රිය අපේ චිත්තසංතානේ වැඩෙන්නට ඒ දාණය උපකාර වෙන්නේ. ඒ වගේම එහි සඳහන් වෙනවා උපාය කෞශල්‍ය කරුණෝපාය කෞශල්‍ය. ඒත් උපාය කෞශල්‍ය කියලා කියන්නේ අපි මුලින් සඳහන් කළා අපි ඕනම ගුණයක් දියුණු කරනවා නම් අපිට කෞශල්‍යයන් තුනක් එහිදී වර්ධනය කරගත යුතු වෙනවා. මොනවද මේ කෞශල්‍යයන් තුන? ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍යය කියලා කියන්නේ ඒ Tamanගේ පරමාර්ථය සාධනය කරගන්නට අවශ්‍ය සාධක මොනවද කියලා හරියට වටහා ගැනීම. ඒ පිළිබඳව තියෙන විචක්ෂණ බව. ඊළඟට අපාය කෞශල්‍ය කියලා කිව්වේ ඒ පරමාර්ථය වෙත ගමන් කරද්දී මතුවෙන බාධක මොනවද කියලා ඒ බාධක පිළිබඳව තියෙන අවබෝධය විචක්ෂණ බව. ඊළඟට උපාය කෞශල්‍යය කියලා කිව්වේ බාධක දුරු කරලා සාධක මතු කරලා අවස්ථාවෝචිතව ගුණනුවණ දියුණු කරගන්නට කැපවීමයි අදාළ පරමාර්ථය සාධනය වෙන තෙක්. ඒතර උපාය කෞශල්‍ය කියලා කියන්නේ අදාළ පරමාර්ථය සාධනය වෙන තෙක් අපි දක්ෂ වෙන්නට ඕන අවස්ථාවෝචිතව ඒ ගුණය දියුණු කරන්න කොහොමද දියුණු කරන්නේ? බාධක ඒ ඒ වෙලාවට මතුවෙන බාධක වෙනයි. ඒතර අවස්ථාවෝචිත වෙන්නට ඕන මේ බාධකය හඳුනාගෙන දුරු කරන්න. ඒ ඒ මොහොතේ මතු කරගත හැකි සාධක වෙනයි. ඒ අවස්ථාවට අනුව ඒ සාධකේ මතු කරගෙන ಗುಣධම් වඩන්න අපි දක්ෂ වෙන්නට ඕන. එතකොට මෙන්න මේ කෞශල්‍ය තුන දානය සම්බන්ධවත් අවශේෂ පාරමිතා සම්බන්ධවත් දියුණු කරන්නට පුළුවන් නම් තමයි යම්කිසි කෙනෙකුට ඒ ಗುಣ පාරමිතාවක් හැටියට වර්ධනය කරගෙන නිවන් දකින්න තෙක් අකණ්ඩව පුරුදු පුහුණු කරන්නට පුළුවන් වෙනවා. එතන මොනවද මේ කෞශල්‍යයන් තුන? ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. දාන පාරමිතාව සම්බන්ධ ආය කෞශල්‍යය කියලා කියන්නේ දානය සම්බන්ධව අවශ්‍ය සාධක මොනවද කියලා හරියට තේරුම් ගන්න. එතකොට මේ සාධක ප්‍රධාන වශයෙන් සාධක තුනක් පවතිනවා. අපි මුලින් සඳහන් කළා චිත්ත සම්පත්තිය, වස්තු සම්පත්තිය සහ ප්‍රතිග්‍රාහක සම්පත්තිය. එතකොට මෙහි චිත්ත සම්පත්තියයි කියලා හඳුන්වන්නේ සම්පත්ති කියලා කියනවා සැප ලබා දෙන මූලික කාරණාවලට ධන සම්පත්, දරු සම්පත්, භෞතික සම්පත් ආදී වශයෙන් සම්පත් කියලා හඳුන්වන්නේ Tamanට සැපගෙන දෙන්නට උපකාර වෙන කාරණාව. විපත් කියලා හඳුන්වන්නේ දුක ඇති කරන්නට හේතු වෙන කාරණා. ධන විපත්, ඥාති විපත් ආදී වශයෙන් හඳුන්වන්නේ Tamanට දුක පීඩාව ඇති කරන්නට හේතු වෙන කාරණා. දැන් එතකොට චිත්ත සම්පත්තියයි කියන්නේ අපේම සිත තමන්ට සැපගෙන දෙන යහපත උදා කර දෙන හැටියට හසුරුවා ගන්නටත් පුළුවන් ඒ අවස්ථාව තමයි චිත්ත සම්පත්තිය කියන්නේ. චිත්ත විපත්තිය කියන්නේ තමන්ට මෙලෝ පරලොව දුක පීඩාව අපහසුව ඇති කරන හැටියට ඒ අපේම සිත හසුරුවා ගන්නටත් පුළුවන්. එතකොට යහපත සුවය ඇති කරන විදිහ කොහොමද? ඒ සිතෙහි අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් මතු කරගන්නට පුළුවන් නම් තමයි ඒ සිත Tamanට මෙලවත් පරලවත් ඒ මොහොතේමත් සුවය පහසු ඇති කරනවා මතු අනාගත සංසාරයේ සුවය පහසු ඇති කරන්න හේතු වෙනවා සියලු කෙලෙස් ප්‍රහාණය කරලා නිවනින් සදාකාලික සුවය සැනසීම ඇති කරන්නට හේතු වෙනවා මොනවද අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් අවදි වූ අවස්ථාව. යම් කෙනෙකුගේ චිත්තසංතානයේ ලෝභය, ද්වේෂය, මෝහය අවදි වුණා නම් එය ප්‍රධාන වශයෙන් ඒ මොහොතේ සිත කිලිටි කරන්නට කායික මානසික පීඩා ඇති කරන්නට හේතු වෙනවා සමාජයටත් අනාත්මය ඇති කරන්නට පීඩා ඇති කරන්නට හේතු වෙනවා සසර ගමනේ Tamanට දුක පීඩාව පිණිස හේතු වෙනවා ඒ නිසා ලෝභය, ద్వේෂය, මෝහය අවදි වුණු අවස්ථාව හඳුන්වනු චිත්ත විපත්තියයි කියලා. අලෝභය, අද්වේෂය, අමෝහය මතුණු අවස්ථාව හඳුන්වනවා චිත්ත සම්පත්තියයි කියලා. එතකොට දන් දෙන කෙනෙක් දක්ෂ වෙන්නට ඕන චිත්ත සම්පත්තිය මතු කරගන්න. දැන් අපි කෙලස් නසපු අය නොවන නිසා අපේ මනසේ ලෝභය, ద్వේෂය, මෝහය ඕනම වෙලාවක මතුවෙන්නට පුළුවන්. හැබැයි මේ කුසල ක්‍රියාවන් කරන අවස්ථාවේ අපි සැලකිලිමත් වුණොත් අපට ඕන නම් ඒ ලෝභ, ద్వේෂ, මෝහ යට කරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් මතු කරගන්න පුළුවන්. ඉතින් මූලික අවස්ථාවේදී අපි කුසල ක්‍රියා කරද්දී එහෙම කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික ඒවා පුරුදු පුහුණු කරගෙන අවශේෂ අවස්ථාවලදීත් ඒවා පවත්වා ගන්නට උත්සාහ කරනවා. සතිපට්ඨානය සති සම්පජඤ්ඤේ පවත්වාගෙන භාවනාව හරියට ප්‍රගුණ කරනකොට හැම මොහොතකම අලෝභ අද්වේෂ අමෝහයන් පවත්වා ගන්නට අපේ සිත හසුරුවගන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන ඒ සඳහා පුරුදු පුහුණු වෙනවා. ඉතින් එතෙක් අපට අවම වශයෙන් උත්සාහ කරන්නට ඕනේ ඒ දන් දීම සිදු කරන මොහොතේ හෝ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් මතු කරගන්න. එතකොට එතනදී අලෝභයි කියලා කිව්වේ පරිත්‍යාගශීලී හැඟීම. ලෝභ නොකරන. කියන්නේ අනිත් අයගේ යහපත වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්නට තමන් තුළ ඇතිවෙන කැමැත්ත. එතකොට මේ කැමැත්ත වර්ධනය වෙන්නේ අපි අර මුලින් සඳහන් කළ ආකාරයට මනුෂ්‍ය ගුණය මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ යහපත පිණිස මම සහාය වෙන්නට ඕන කියන මේ මනුෂ්‍ය ධර්මය දියුණු කරගන්නා දියුණු කරගන්නා තරමට තමයි අපට අලෝභය දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අලෝභය දියුණු කරගන්නා දියුණු කරගන්නා තරමට තමයි අර මනුෂ්‍ය ගුණය දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ. මේවා එකිනෙක බද්ධ වෙමින් ක්‍රියාත්මක වෙන මූලික ගුණාංග. ඊළඟට අද්වේෂය මතු කරගන්නා ප්‍රමාණයට අද්වේෂය කියලා කිව්වේ මෛත්‍රී සහගත හැඟීම. මෛත්‍රිය තියනවා නම් තමයි තව කෙනෙක් සුවපත් කරන්න, තව කෙනෙකුට යහපතක් කරන්න හැඟීමක් මතුවෙන්නේ. ඒ වගේම මේ මෛත්‍රී පූර්වක එහෙම නැත්නම් අද්වේෂය තියනවා නම් තමයි අනුන්ට පැමිණෙන දුක පීඩාව අවම කරන්නට, දුකෙන් මුදවන්නට අපට කැමැත්තක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපට ද්වේෂය තියෙනවා නම් අනුන්ට තව තවත් පීඩා ඇති කරන්නටයි කල්පනා වෙන්නේ. අද්වේෂයවත් මෛත්‍රිය අපේ මනසේ වැඩෙන ප්‍රමාණයට තමයි පරිත්‍යාග ශීලීත්වයට අවශ්‍ය මානසික తත්වය උසස් විදිහෙන් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අමෝහයයි කිව්වේ මෝහයෙන් තොර ප්‍රඥාව. මෝහය කියලා කියන්නේ කරුණු හරිහැටි වැටහෙන්නේ නැති ගතිය. හේතුව ඵලය වැටහෙන්නේ නැහැ. ආත්මාර්ථය පරාර්ථය වැටහෙන්නේ නැහැ. එතකොට යම් යහපතක් කරගන්නට ඕන වුණත් ඒක කරන්නට කය වචනය සිත හසුරුවා ගන්න විදිහ වැටහෙන්නේ නැහැ. එතකොට අමෝහයයි කියලා කිව්වේ ඒ මෝහයෙන් මනස මුදවාගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කිරීම. එතකොට ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ අදාළ යහපත ආත්මාර්ථය පරාර්ථය දකින්නට පුළුවන්. ඒ ආත්මාර්ථය පරාර්ථය ගොඩනගෙන හේතු හරියට දකින්නට පුළුවන්. ඒ හේතු සම්පාදනය කරන්නට Tamanගේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගන්නට Tamanට පුළුවන්කම තියෙනවා. හරියට අමෝහය හෙවත් ප්‍රඥාව අවදි අන්න ඒ විදිහට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් අවදි කර ගැනීම තමයි දන් දීමේ චිත්ත සම්පත්තිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් අපේ මනස අවදි වුණොත් ඒ තනත්තා ස්වභාවයෙන්ම අනිත් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නට පෙළඹෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන දානං භික්කවේ සප්පුරිස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං මේ දන් දීම කියන එක ලෝකේ පනවාගෙන තියෙන කවුරුන් විසින්ද සත්පුරුෂයින් විසින් ප්‍රඥාවන්තයින් විසින් සත්පුරුෂයා කියලා කියන්නේ තමන්ගේ යහපත වගේම අනුන්ගේ යහපත ගැනත් සැලකිලිමත් වෙන කෙනා. එතකොට එබඳු සත්පුරුෂයෝ තමයි ලෝකේ දන් දීම කියන දෙයක් කරන්න පෙළඹෙන්නේ. අනුන්ගේ යහපත වෙනුවෙන්. එතකොට අපි මුලින් සඳහන් කළා අද බොහෝ දෙනා දන් දෙනවා අනුන්ගේ යහපත සඳහා නෙවෙයි තමන්ට මේ ලෝක වශයෙන් හෝ සාංශාරික වශයෙන් ප්‍රතිලාභ ලබන්න. එතන තියෙන්නේ සත්පුරුෂ බවක් නෙමෙයි. එතන තියෙන්නේ ආත්ම මූලික චින්තනය. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ හැබෑම දාණය, හැබෑම පරිත්‍යාගය. ලෝකයේ තුල ගොඩ නැගෙන්නේ දාණය පරිත්‍යාගය නැමැති ගුණය අවදි වෙන්නේ සත්පුරුෂයන් තුලයි. සත්පුරුෂයෙක් තමයි තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අයට යහපත කරන්නට සැලකිලිමත් වෙන්නේ. ඊළඟට පඬිත පඤ්ඤත්තම් පඬිතයා කියලා කියන්නේ ඥානවන්තයා ඥානවන්තයා දකිනවා හේතුව ඵලය යහපත අයහපත කුසලය අකුසලය ඒ වගේම සසර පැවැත්ම සහ නැවැත්ම එතකොට මේ සසර නවත්වන්න ඕන නම් ඒ සඳහා කුමක්ද කළ යුත්තේ ඒ අදාළ ಗುಣ දියුණු කරන්නේ කොහොමද ඒකට තමන් උපායශීලී වෙන්නේ කොහොමද අවස්ථාවක් ලැබෙනකොට ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමින් තමන් කොහොමද අනුන්ටත් යහපත කරලා ලෝකෙටත් යහපතක් සිද්ධ කරන්නේ උදාහරණයක් හැටියට අපි හිතමු දුගියෙක් මගියෙක් අසරණෙක් Tamanට හමු වෙනවා. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් යම් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් හමු ඒ හමු වුණු තැනදී ඥානවන්තයා තේරුම් ගන්නවා මේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්නට ඕන යහපත වෙනුවෙන්. ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙනකොට ඒතනත්තාටත් යහපතක් වෙනවා. ඒ අනුන්ගේ යහපත සැලැස්වීමේ කුසල විපාකය සසර ගමනේ Tamanටත් යහපත පිණිස පවතිනවා. ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සම්පාදනය කරගන්නට ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නෙ කොහොමද කියලා ශනිකව වටහා ගන්නට පුළුවන් ඥානවන්තයාට. එතකොට ඥානවන්තය නිසා අනුන්ට යහපත කරන්නත් ඉදිරිපත් වෙනවා. ඒ තුලින් Tamanටත් යහපත සිද්ධ කරගන්න. මෙන්න මේ විදිහට දන් දීම ලෝකේ සත්පුරුෂයන්ගේ පනවා ගැනීමක් ඥානවන්තයින්ගේ පනවා ගැනීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් නිසාද? චිත්ත සම්පත්තිය. සිත નિවරදිව පිහිටුවා ගත් තැන තමයි මේ දාණයට අදාළ උසස් වූ ගුණාංග Tamanගේ මනසෙහි වර්ධනය වෙන්නේ. ඊළඟ දෙවැනි සාධකය තමයි වස්තු සම්පත්තිය. දැන් අපිට අපි මුලින් කිව්වා දන් දීම ක්‍රම තුනකට සිද්ධ කරන්නට පුළුවන් ආමිස දාන, ධර්ම දාන, અભය දාන. ආමිස දානය කියලා කිව්වේ කෙනෙකුට ජීවිතේ පවත්වන්නට අවශ්‍ය ආහාර පාන නිවාස ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් ආදී මූලික දේවල් පරිත්‍යාග කිරීම. එතකොට එහෙම පරිත්‍යාග කරන්න නම් Tamanට පරිත්‍යාග කරන්නට ඕන කියන නිර්ලෝභී බව තිබුණට විතරක් ප්‍රමාණවත් නැහැ. එහෙම සම්පත් Taman සතුව තියෙන්නට ඕන. ප්‍රතිග්‍රාහකයෙකුත් ලැබෙන්න පුළුවන් ප්‍රතිග්‍රාහකයෙකුත් ලැබිලා තියෙනවා Tamanට දෙන්න අදහසක් තියෙනවා හැබැයි දෙන්න දෙයක් නැත්නම් Tamanට ඒ දාණය උසස් විදිහෙන් සම්පාදනය කරන්නට පුළුවන් කමක් එනිසා අපට වස්තු සම්පත්තිය දෙන්නට සුදුසු ධාර්මික යමක් Taman සන්තකව තිබීම. ඒක ධාර්මික කියලා කියන්නේ ඇයි? අධාර්මික දේ දාණය සඳහා යොදාගත්තයි කියලා ඒක උසස් ගුණයක් වෙන්නේ නැහැ. ඇයිද? අධාර්මිකව ලබනවා කියන්නේම ලෝකෙට අනතුරු කරලා ලෝකෙට හිංසා කරලා ලෝකෙට අයහපතක් කරලා උපයන දේ. එතකොට ලෝකෙට අයහපතක් කරලා උපයාගත්තු දේ ලෝකේ යහපත වෙනුවෙන් යොදනවා කියන එක පරස්පරයි. ලෝකේ යහපත වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා නම් සැබවින්ම ලෝකේ අයහපත සිද්ධ කරලා යමක් උපයා ගන්නට අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. අයහපත කරලා යමක් උපයාගත්තා නම් ඒකෙන් ලොවට යහපතක් සිද්ධ කළයි කියලා ඒක උසස් යහපතක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි වස්තු සම්පත්තිය කියලා කියන්නේ Tamanටත් ලෝකෙටත් අනර්ථයක් නොවන විදිහට උපයාගත්තු දේ තමයි ලෝකේ යහපත වෙනුවෙන් යොදවන්නට යෝග්‍ය වස්තු සම්පත්තියක් වෙන්නේ. වස්තු විපත්‍ය වෙන්නේ තමන්ටත් ලෝකෙටත් හානි වෙලා. තමන්ට හානි වෙලා කියලා කියන්නේ තමන් අකුසල් සිද්ධ කරගෙන. ලෝකෙට හානි වෙලා කියන්නේ ලෝකයේ අන් අයගේ ප්‍රතිලාභ නැවතිලා අනිත් අයට ලැබෙන්න තිබිච්ච දේ අහිමි වෙලා අනිත් අය සන්තක දේ අයථා විදිහෙන් තමන් සන්තක කරගෙන එතකොට ලෝකෙටත් අනර්ථයක් වෙලා ඒ තුලින් ජනිත කරගන්නා අකුසලය තමන්ට අනර්ථය පිණිස පවතිනවා. ඒ ආත්ම අනර්ථ පර අනර්ථ සිද්ධ කරලා යම් සම්පත්තියක් උපයනවාද ඒක වස්තු විපත්තිය. වස්තු සම්පත්තියයි කියලා කියන්නේ තමන්ටත් අනර්ථයක් නොවිය කියන්නේ තමනුත් අකුසල් සිද්ධ කරගන්නේ නැතිව ලෝකේ අන් අයටත් අයහපතක් කරන්නේ නැතිව යම් වස්තුවක් තමන් උපයාගෙන තියනවා නම් ඒක වස්තු සම්පත්තියයි එය තමයි ලෝකෙට යහපත කරන අදහසින් අනුන්ට පරිත්‍යාග කරන්නට යෝග්‍ය වෙන්නේ එබඳු පරිත්‍යාගයක් තමයි දාන පාරමිතාවක් හැටියට උසස් ගුණයක් දියුණු කරන්නට කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය. මේකත් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන කාරණයක්. ප්‍රතිග්‍රාහක සම්පත්තියයි කියන්නේ සිල්වතුන් ගුණවතුන් ලැබීම කියන කාරණයම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දක්ඛිනා විභංග සූත්‍රයේදී දුස්සීලයෙකුට දෙනවට වඩා සිල්වතෙකුට ගුණවතෙකුට දීම මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙනවා. නමුත් අපි වටහා ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි ඒ සිල්වතාට ගුණවතාට දුන්නහම මේ ලෝක වශයෙන් වැඩි ප්‍රතිලාභයක් ලෝකෙට සිද්ධ වෙනවා. ඒ සිල්වත්කම ගුණවත්කම පවත්වන්නට ඒ තනත්තා ජීවත් කරවීම නිසා. ඒ කුසල විපාකය Tamanටත් සසර ගමනේ දිගු කලක් යහපත පිණිස සීලාදී ගුණ ධර්ම දියුණු කිරීම පිණිස බාහිරින් උපකාර වෙනවා. නමුත් අපි දන් දීමේදී සිල්වතෙක්ද දුස්සීලයෙක්ද කියන කාරණය පැත්තකින් තියලා අනිත් කෙනාගේ සුවය යහපත සැලකිල්ලටගෙන කරුණා මෛත්‍රිය උපදවාගෙන දන් දෙන්නට පුළුවන් නම් ඒ චේතනාවේ මනෝභාවය අපට කෙලස් නසන්නට උපකාර වෙනවා. එහෙමනම් දන් දීමේ කුසලය හෝ අවශේෂ කුසලයක් අපට විපාක දෙන ක්‍රම දෙකක් තියෙනවා. විශේෂයෙන් දානමය කුසලය. මොකක්ද ඒ ක්‍රම දෙක? ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ ඒ මොහොතේ අපේ චේතනාව අපේ මනෝභාවය සැකසෙන විදිහ අපට යහපත් ආත්ම භාවයක ශක්තිමත් සිතකින් උපදින්නට හේතු වෙනෝ උපදින උපදින භවයන්හි ඊට ඒ අදාළ ගුණය දියුණු කරගන්නට උපකාර වෙනෝ යහපත් මානසික ගුණයක් අවදි කරගෙන දන් දුන්නොත් පරිත්‍යාගශීලීත්වය අපේ මනසේ ඇති වුණොත් භවෙන් භවය පරිත්‍යාගශීලීත්වය දියුණු කරන්න ඒක හේතු ඒ පරිත්‍යාගශීලී අදහස ඇතිව කරන ලද දාණය අපිට මරණාසන්න මොහොතේදී සිහිපත් වුණොත් ඊළඟ භවයේ සුගතියක උපදින්නට හේතු අපි ප්‍රඥාවෙන් දෙන දාණය මේ ලෝක වශයෙන්ම අනුන්ගේ යහපත පිණිස පවතිනෝ ප්‍රඥාව අවදි කිරීම පිණිස පවතිනෝ උපදින උපදින ආත්ම භවවල ඥාන සංප්‍රයුක්ත උත්පත්තියක් ලබන්නට හේතු ඒක තමයි මූලික විපාකය. ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන් කෙලස් නසන්න නිවන් දකින්න උදව් වෙන්නේ. අර ප්‍රවෘත්ති විපාකයයි කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන බාහිර සාධක. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ලැබීම, යහපත් මව්පියන් ලැබීම, ඒ වගේම භෞතික සම්පත් ලැබීම දැන් යහපත් මව්පියෝ ලැබෙනවා කියන එක ඉපදුනාට පස්සේ ලැබෙන එකක් නෙවෙයිනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට ඒ උප්පත්තිය කියන සාධකය අපි යම් තැනකදී අභාවයටපත් වෙනකොටම ඒ චුතිසිත ඇති වෙනකොටම ඊළඟට ප්‍රතිසන්දිසිත ඇති වෙනවා. ප්‍රතිසන්දිසිත ඇති වෙන්නට බලපාන්නේ අර අපි කියන ලද මානසික සාධකය. හැබැයි මේ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ manuss ලෝකෙද දිව්‍ය ලෝකෙද යහපත් මෞපියෝ ගෙට දාවද මේවා තීරණය වෙන්නේ ඊට අදාළ කර්ම වේගයත් එක්කලා. ඒ නිසා මෞපියන් උපදින තැන නිරෝගීකම දීර්ඝායුෂ භෞතික සම්පත් ලැබීම ඒ කියන්නේ ඉපදුනාට පස්සේ උපපීලක කර්මද ලැබෙන්නේ උපස්තම්භක කර්මද ලැබෙන්නේ කියන ඒවා ඒවා ප්‍රවෘත්ති විපාක ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මරණ තෙක් ලැබෙන විපාකය. එතකොට අර සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි මහත් ආනිසංසදායකයි කියලා සඳහන් කරන්නේ අර Tamanට සසර ගමනේදී අර භෞතික වශයෙන් ලැබෙන සාධක වඩා උසස් විදිහෙන් ලැබෙන්න ඒක හේතුවක් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපිට කෙලස් නසන්න නිවන් දකින්න උදව් වෙන්නේ ඒ මොහොතේ ඇති වෙන මානසික තත්ත්වය. එතකොට සිල්වතාට ගුණවතාට දීමත් මානසික තත්ත්වය උසස් වෙන්නටත් හේතුවක් වෙන්න පුළුවන්. අපි කල්පනා කරන විදිහත් එක්ක. ඒ කියන්නේ දුගී මගී යාචකාදීන්ට දෙනවට වඩා සිල්වතෙකුට ගුණවතෙකුට දුන්නාම උන්වහන්සේගේ සීලාදී ගුණධර්ම දියුණු කරගන්නට ඒක උපකාර වෙනවා. සීලාදී ගුණධර්ම පැවතීම ලෝකයට යහපතක් වෙනවා. එය පවත්වන්නට මම අනුග්‍රහ කරන්නට ඕන කියන අදහසින් නම් අපි ඒ සිල්වතාට ගුණවතාට දෙන්නේ. ඒක සසර ගමනේ ප්‍රවෘත්ති විපාක සඳහා පමණක් නෙමෙයි ඍජුවම නිවන් දකින්න ගුණ නුවණ දියුණු කරන්න අපට උපනිෂ්ඨ වෙනවා. මේකෙන් අදහස් කරන්නේ දුගියාට මගියාට යාචකයාට අසරණයාට නොදිය යුතුයි කියන එක නෙමෙයි. ප්‍රතිග්‍රාහක සම්පත්තිය අපි හඳුනා ගන්නට ඕන කියලා කියන්නේ අපට අනුකම්පා බුද්ධියෙන් දිය යුතු කෙනෙක් ලැබෙනවා නම් ඒ මොහොතේ අනුකම්පාවෙන් දෙන්නට අපි සැලකිලිමත් වෙනවා. ඊළඟට අනුග්‍රහ බුද්ධියෙන් දිය යුතු කෙනෙක් හමු වෙනවා නම් අනුග්‍රහයක් හැටියට දෙන්නට අපි සැලකිලිමත් වෙනවා. පූජා බුද්ධියෙන් දිය යුතු කෙනෙක් හමු වෙනවා නම් පූජාවක් හැටියට ගුණයට කරන සංග්‍රහයක් හැටියට පරිත්‍යාග කරන්න සැලකිලිමත් වෙන්න ඕන ඒක අවස්ථාවෝචිතව අපි ඒකයි කිව්වේ මේ ගුණධම් වැඩිීමේදී ප්‍රයෝග සම්පත්තිය කියලා කිව්වේ අවස්ථාව හඳුනාගෙන ඒ අවස්ථාවට අනුව ලැබෙන සාධක ප්‍රයෝජනයටගෙන ගුණධම් වඩන්න අපි දක්ෂ වෙන්නට හැබැයි ප්‍රතිග්‍රාහකයෝ හැම විටම අපට සුදුසු ප්‍රතිග්‍රාහකයන් නොලැබෙන්නට පුළුවන්. ඒ කියන්නේ දුගී මගී යාචකයන් හැටියට වුණත් අපට හැමතිස්සෙම අවශ්‍යතාවයක් තියන අය නෙමෙයි හමු වෙන්නේ කෛරාටිකයෝ. ඒ වගේම අනිත් අය රවට්ටලා බොරු කරලා වංචනිකව ජීවත් වෙන අය, අනුන්ගෙන්ම යැපෙන්න බලාගෙන පරපෝෂිතෙන් හැටියට කටයුතු කරන අය, එහෙම අය තමයි සමාජයේ බහුලව හම්බ වෙන්නේ. දුගියෙක් මගියෙක් යාචකෙක් හැටියට සැබෑ අවශ්‍යතාවයක් තියෙන ප්‍රතිග්‍රාහකෙක් හමු වීම දුර්ලභ කාරණයක්. ඊළඟට සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඉන්නට පුළුවන්. නමුත් උන්වහන්සේලාට අවශ්‍යතාවයක් තියෙන අවස්ථාවක් හඳුනා ගැනීම. ඒ සිල්වත් වෙච්ච පමණට ගුණවත් වෙච්ච පමණට අපි ගිහින් ගිහින් දේවල් ගොඩ ගැහුවයි කියලා උන්වහන්සේලාට එකකින් යහපතක් වෙන්නේ නැහැ කරදරයක් විනා. ඒ නිසා සිල්වත් ගුණවත් කෙනෙක් වුණහම හැම විටම දේවල් අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ අවශ්‍යතාවයක් මතුවුණු තැනදී. ඉතින් අන්නේ අවශ්‍යතාවයේ මතුවුණු තැන තමයි අපිට නිවැරදි ප්‍රතිග්‍රාහක සම්පත්තිය හමු වෙන්නේ. උන්වහන්සේගේ සීලාදී ගුණයත් වැදගත් වෙනවා. නමුත් අවශ්‍යතාවයක් මතුවුණු තැන හැබැයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය ඒ නිසා අර චිත්ත සම්පත්තිය හඳුනා ගන්නවා වගේ වස්තු සම්පත්තිය හඳුනා ගන්නවා වගේ ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියලා කියන්නේ සැබෑම අවශ්‍යතාවයක් මතුණු අවස්ථාව වගේම ඒ අවශ්‍යතාවයේ මතුණු කෙනා සමාජයට යහපතක් කරන සීලයක් ඇති ගුණයක් ඇති සත්පුරුෂකම් ඇති ලොවට වැඩදායක කෙනෙක් නම් ඒ බඳු කෙනෙකුට යමක් පරිත්‍යාග කරන්නට යම් අවශ්‍යතාවයක් මතුණු අවස්ථාවක් හමු වීම කියන එක ඊටාම දුර්ලභ කාරණයක්. ඒ නිසා මේ දුර්ලභ කරුණු සම්පාදනය වෙන අවස්ථා දන් දීමට යෝග්‍ය අවස්ථාව හැටියට එහෙම නැත්නම් සාධක හැටියට වටහා ගන්නට පුළුවන්. දැන් අපි මේ පැහැදිලි කළේ කොහොමද? දන් දීමේදී ආය කෞශල්‍ය. ආය කෞශල්‍ය කියලා කියන්නේ දන් දීම සඳහා අවශ්‍ය සාධක નિවරදිව හඳුනා ගැනීම. සාධක තුනක් තියෙනවා චිත්ත සම්පත්තිය වස්තු සම්පත්තිය සහ ප්‍රතිග්‍රාහක සම්පත්තිය ඒවා පිළිබඳව ඇති වෙන විචක්ෂණ බව තමයි ආය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ ඊළඟට අපාය කෞශල්‍යය අපාය කෞශල්‍යය කියලා කිව්වේ ඒ තමන්ගේ අභිමතාර්ථය සාධනය කරගන්නට බාධක වෙන කරුණු දැන් අපි මේ කතා කරන්නේ දානය පිළිබඳවයි ඒතර දන් දීමට බාධක කරුණු මොනවද චිත්ත විපත්තිය, වස්තු විපත්තිය සහ ප්‍රතිග්‍රාහක විපත්තිය. චිත්ත විපත්තියයි කියන්නේ අර අලෝභ අද්වේෂ අමෝහ හැඳින්වේ චිත්ත සම්පත්තිය හැටියට එහෙමනම් චිත්ත විපත්තිය කියන්නේ මොකක්ද ලෝභ ద్వේෂ මෝහ ලෝභය මසුරුකම දන් දීම වළක්වනවා ద్వේෂය පටිඝය අනිත් අය නොරොස්නා ගතිය ඒ අයට යහපතක් කිරීමේ මානසිකත්වය ඇති කරගන්නට බාධා කරනවා මෝහය ඒ කියන්නේ කර්මය කර්මඵලය විශ්වාස නොකිරීම ඒවා නොයැටීම හොඳ නරක යහපත අයහපත ආත්මාර්ථ පරාර්ථය හේතුව ඵලය හරියට වැටහෙන්නේ නැතිනම් ඒ නොයැටීම හෙවත් මෝහය දන් දීමට බාධා කරනවා ಗುಣ වඩන්නට බාධා කරනවා මේ විදිහට චිත්ත විපත්තිය අපට පාරමිතා පුරන්නට බාධා කරනවා එහෙමනම් මෙහි චිත්ත විපත්තිය හැටියට හඳුන්වන්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ. ඊළඟට වස්තු විපත්තියයි කියලා කිව්වේ Tamanට භෞතික සම්පත් නැතිනම් දන් දෙන්න ඕනකම තිබුණා වුණත් ඒ සඳහා මුදල් නැහැ. ඒ සඳහා ද්‍රව්‍ය නැහැ. ඒ සඳහා උපකරණ නැහැ. ධර්ම දාණය දෙන්නට ඕන වුණත් Tamanට ඒ සඳහා ධර්මඥානෙ නැහැ. ධර්මඥානෙ තියෙන අය හොයාගන්නට නැහැ. ඊළඟට અભේදානේ දෙන්නට ඕන වුණත් ඒ සඳහා Tamanට ශක්තිය නැහැ. අනිත් කෙනාගේ ජීවිතය ආරක්ෂා කරන්නට තරම් අවශ්‍ය සාධක නැහැ. මේ විදිහට Tamanට ඒ කරන පින්කම එහෙම නැත්නම් ඒ දාණය સિદ્ધ කරන්නට අදාළ සාධක අහිමි වීම තමයි වස්තු විපත්තිය. එහෙම නැත්නම් තවත් ආකාරයකින් මේක හඳුනා ගන්නට පුළුවන්. සම්පත් තියනවා ඒවා ධාර්මිකව ලැබපුවා නෙමෙයි අධාර්මිකව ලෝකෙට හිංසා කරලා ලෝකෙට පීඩා කරලා ලෝකෙට අනතුරු කරලා ලෝකෙට වංචා කරලා එහෙම උපයාපු දේවල් තියනවා එතකොට ඒවා තිබුණා වුණත් ලෝකෙට යහපත කරන්නට යොදා ගන්නට සුදුසු සම්පත් නෙමෙයි එතකොට එතන වස්තු විපත්තිය ඊළඟට ප්‍රතිග්‍රාහක විපත්තියයි කියලා කියන්නේ එක්කෝ අවශ්‍යතාවයේ තියෙන අය අපට හමු වෙන්නේ නැහැ සැබෑ අවශ්‍යතාවයේ තියන අය නෙමෙයි කෛරාටිකයෝ වංචනිකයෝ තමයි සමාජයේ හැමතිස්සෙම අපේ දේවල් ඉල්ලා හිටින්නේ. එතකොට එහෙම අය හැබෑවට ලබන්නට සුදුස්සෝ හෝ ලබන්නට අවශ්‍යතාවයේ තියන අය නෙමෙයි. එහෙම නැත්නම් ලබන්නට අවශ්‍යතාවයේ තියන අය ඉන්නවා. ඒ අය ලෝකෙට යහපතක් කරන සත්පුරුෂයෝ නෙවෙයි. ඉතින් මේ අවස්ථා දෙකම ප්‍රතිග්‍රාහක විපත්තිය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ එබඳු කාරණා අපට දන් දීමට බාධා පැමිණෙන කරුණු. එතකොට සිත කෙලසීම අවශ්‍ය සම්පත් නැති බව හෝ ඒ සම්පත් ධාර්මිකව නොලැබූ බව ඊළඟට සුදුසු ප්‍රතිග්‍රාහකයන් නැති බව කියන මේ කාරණා අපට දන් දීමට බාධක කරුණු හැටියට හමු වෙනවා. ඒවා හැකිතා අවස්ථාවෝචිතව මගහරවා ගන්නට දක්ෂ වීම තමයි උපාය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ. එතකොට උපාය කෞශල්‍ය දැන් අපි පැහැදිලි කළා ආය කෞශල්‍ය සාධක මොනවද අපාය කෞශල්‍ය බාධක මොනවද ඊළඟට උපාය කෞශල්‍ය වෙන්නේ මේ බාධක දුරු කරගෙන සාධක හඳුනාගෙන අවස්ථාවෝචිතව ගුණධම් වඩන්නට ක්‍රියාත්මක වීම. ඒ සඳහා ඒ ලැබෙන ලැබෙන අවස්ථාවේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වීමේ දක්ෂතාවය අපි දියුණු කරගන්නට ඕන. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට අනේ අපට දේවල් නැහැනේ දෙන්න කියලා පසුතැවෙමින් ඉන්නවා යමක් කරන්නට පුළුවන්කම තිබියදී. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් අපි සිහිපත් කළානේ දන් දෙන්නට නම් අපිට යමක් තියෙන්නට ඕන කියලා. එතකොට සමහන් කල්පනා කරනවා අපිට ඉතින් දන් දෙන්න දෙයක් නැහැනේ. අපිත් මේ දිනදා වේල යන්තම් කාලා ඇඳලා ජීවත් වෙන්නේ අමාරුවෙන්. එතකොට ඒ අය කල්පනා කරන්නේ වස්තු සම්පත්තිය කියලා අර අසද්දෘෂ මහා දාණය දුන්නා වගේ එකක් ඔළුවේ තියාගෙන ඉන්නවා. නමුත් Taman කන්න ගන්න බත් අතෙන් බත් කටක් අපට දෙන්නට පුළුවන් නම් සතෙකුට සිව්පාවෙකුට එය පවා උසස් වූ දානයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා හැටියට උන්වහන්සේලා යමක් උපයන්නේ නැහැ. උන්වහන්සේලාට දායකයෙක් විසින් යමක් පූජා කළාම ආහාර ටිකක් පූජා කළාම තමන්ගේ පාත්‍රයට තමන්ගේ පිඟානට ලැබෙන කොටසින් උන්වහන්සේලා බත් පිඩක් ඉවත් කරනවා ඒ කුමක් නිසාද ප්‍රේතෝ බලා ඉන්න නිසා බඩේ අමාරුව හැදෙයි කියලා බයට නෙමෙයි ඒ තමන්ට ධාර්මිකව ලැබෙනු දෙයින් බත් සරලුවක් හෝ තව කෙනෙකුගේ කුසගිනි නිවන්නට දන් දෙන්න ඒක ඊටාම උසස් දාන පාරමිතාවක් ඒක අඛණ්ඩව පුරුදු පුහුණු කරන්නට පුළුවන් නම් ඒක සාරාණීය වත හැටියට සසර ගමනේ බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන විශේෂයෙන් ත්‍යාගශීලී බව වර්ධනය වෙන. ඒක හඳුන්වනවා සංවිභාග රත. ඒ කියලා කියන්නේ Tamanට ලැබෙන දේ බෙදාගෙන වළඳන්නා වූ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවයට එන්න පුළුවන් වෙන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන කියන ආකල්පය වැඩුණු තරමට. ඉතින් සමහර කෙනෙක් ඒක කරන්නට පුළුවන් සසර ගමනේ Tamanට සම්පත් ලැබෙන්නට කියන පටුවා කල්පෙන් කරන්නටත් පුළුවන්. අපි මුලින් සිහිපත් කළා වගේ නිවැරදි අදහස තේරුම් අරගෙන ප්‍රඥාවෙන් අපිට ඒක පවත්වන්නට පුළුවන් නම් Tamanට කන්න ලැබෙන ස්වල්ප දෙයින් උනත් අපිට යමක් පරිත්‍යාග කරන්නට පුළුවන් අනුන්ගේ යහපත සඳහා. ඒ වගේම තමන් ආහාර අනුභව කරලා අවසානයේ ඉතුරු වෙන ඉඳුල් ටික තමන්ට එබඳු ආහාරයක් කැමති කෙනෙකුට පරිහරණය සඳහා මනසින්ම පරිත්‍යාග කරන්නට පුළුවන්. මොකද මේ අවකාශයේ ඕනතරම් පිරිසිදු දේ විතරක් නෙමෙයි ඒ අපවිත්‍ර ඉඳුල් භුක්ති විඳින්නට අපේක්ෂා කරන ඒබඳු දෙයක් පමණක් භුක්ති විඳින සත්වයත් ඕන තරම් ඉන්නවා. ඒ වගේම පිඟාන හැලිවලන් ආදී සෝදලා ඉවත දාන ඉඳුල් වතුර ටික වුණා. තව සතෙකුගේ ජීවිතය රැකෙන්නට කියන කරුණා මෛත්‍රියෙන් ඉවත දාන්න පුළුවන් නම් එය පවා දාන පාරමිතාවට ඇතුළත් වෙනවා. ඒ නිසා අපිට මෙතනදී වැදගත් වෙන්නේ භෞතික සම්පත් කොතෙක් තියනවද කියන කාරණේ නෙමෙයි අවස්ථාව හඳුනාගෙන සාධක තියෙන හැටියට බාධක දුරු කරගෙන ඒ අදාළ කුසල ක්‍රියාව කරන්නට අපි ස්ථානෝචිත වෙන්නට ඕන දක්ෂ වෙන්නට ඕන. තව සමහර අවස්ථා අපට හමු වෙනවා අපි දානයක් දෙන්නට ඕන කියලා කල්පනා කරලා සැලසුම් කළාම අපි බලහත්කාරයෙන් හරි අනිත් අය ගෙන්නගෙන බලෙන් හරි අනිත් අයට දෙන්න උත්සාහ කරනවා. හැබැයි තව කෙනෙකුට ඇත්තටම අවශ්‍යතාවයක් ඇති වෙලා අපෙන් යමක් ඉල්ලනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා, මග හරිනවා. ඔය ඉල්ලන පමණට දෙන්න අපට ඇත්තේ නැහැ. එතකොට අපිට තිබිලා පාය අනිත් අයට දෙන්න කියලා අපි හිතනරක් කරගන්නවා හිත දූෂ්‍ය කරගන්නවා ඒ කුමක් නිසාද අවස්ථාවෝචිත නැහැ ස්ථානෝචිත ප්‍රඥාවෙන් ඒ ලැබුණු ප්‍රතිග්‍රාහක සම්පත්තිය හඳුනාගෙන කටයුතු කරන්න අපි දක්ෂ නැහැ. සමහර වෙලාවට අපි කෛරාටිකයකට රැවටිලා දේවල් පරිත්‍යාග කරනවා. සැබෑවටම අවශ්‍යතාවයේ තියෙන කෙනෙකුට යමක් දෙන්නට අපි පසුබට වෙනවා. කුමක් නිසාද? ස්ථානෝචිත ප්‍රඥාව නැතිකම නිසා. ඒ නිසා ප්‍රතිග්‍රාහක සම්පත්තිය ලැබෙන තැනදී හඳුනාගෙන කටයුතු කරන්නට අපි උපාය කෞශල්‍යයෙන් යුක්ත වෙන්නට ඕන. වස්තු සම්පත්තිය අර අසත්‍වස දානයක් දෙන මට්ටමට අපි සන්තකව නැති වුණාට තියන විදිහට දන් දෙන්නට අපි අවස්ථාවෝචිත වෙන්නට ඕන. එහෙම නැත්නම් උපාය කෞශල්‍ය පරිහරණය කරන්න ඕන. මේ හැම තැනකදීම අපට નિවරදිව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ චිත්ත සම්පත්තිය අවස්ථාවෝචිතව මතු කරගන්නට පුළුවන් නම් පමණයි. ඒ ඒ තැනදී සිටිය යුතු ආකාරය, කල්පනා කළ යුතු ආකාරය, දැකිය යුතු ආකාරය පිළිබඳව නිවැරදිව සිත පවත්වන්නට සතිය සහ සම්පජඤ්ඤය පවත්වා ගැනීම තමයි අපට උපාය කෞශල්‍ය අවස්ථාවෝචිතව යොදා ගන්නට උපකාර වෙන්නේ. ඊළඟට අනිත් කාරණේ තමයි උපාය කෞශල්‍ය හැටියට අපි අර මුලින් සිහිපත් කළා වගේ ප්‍රාර්ථනා ඇති කර ගැනීම. කියන්නේ සසර ගමනේ දන් දෙන්න, පින්කම් කරන්න, අනිත් අයට උදව් කරන්න නම් අවශ්‍ය භෞතික සම්පත් තියෙන්නට ඕනේ. සම්පත් තිබුණයි කියලා විතරක් දන් දෙන්නට බෑ නිර්ලෝභී බව පරිත්‍යාගශීලී බව දයාව අනුකම්පාව කරුණාව මෛත්‍රිය අපි සතුව තිබුණොත් තමයි ඒක උසස් ගුණයක් හැටියට දියුණු කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා හොඳ කුසල් කරලා ප්‍රාර්ථනා ඇති කරගන්නට පුළුවන් උපායශීලී බවක් හැටියට උපාය කෞශල්‍යයක් හැටියට ප්‍රාර්ථනාව අපට යොදා ගන්න පුළුවන් ප්‍රාර්ථනාව ක්‍රම දෙකකට අපට උදව් වෙනවායි කියන බව අපි මුලින් සඳහන් කළා කුමක්ද ක්‍රම දෙක කුසලය වෙනත් අකුසලයකින් යටපත් නොවි අවශ්‍යතන මතු කරගන්නටත් ඒ වගේම මානසික ගුණාංග පිළිබඳව අපේ මනස පොළඹවන්නට ඒ අදාළ මානසික ගුණාංග දියුණු කරගන්නට අපේ සිතේ යම්කිසි නැඹුරුවක් ඇති කරන්නට අපට ප්‍රාර්ථනා උදව් වෙනවා. නිසා මානසික ගුණාංග දියුණු කරගන්නටත් අවශ්‍ය තැනදී භෞතික සම්පත් සාධනය කරගෙන කුසල් දහම් සිද්ධ කරන්නටත් බාධක දුරු වෙන්නටත් සාධක ගොඩනගෙන්නටත් ප්‍රතිපදාවෙන් නොගිලිහි සිටින්නටත් යෝග්‍ය විදිහට ප්‍රාර්ථනා ගොනු කර ගැනීමත් උපාය කෞශල්‍යෙහිම එක් කොටසක් වෙනවා මෙන්න මේ විදිහට දානය කියන්නේ කුමක්ද එහි පරමාර්ථය කුමක්ද ඒ දාණය සම්පාදනය කරන්නට තිබිය යුතු ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය මොනවද කියලා හරියට තේරුම් ගත්තොත් තමයි දාන පාරමිතාව උසස් විදිහට සම්පාදනය කරන්නට පුළුවන් වෙන්නේ. භික්ෂුන් වහන්සේලා හැටියට මේවා සම්පාදනය කිරීමේදී භික්ෂුවකට ප්‍රධාන වශයෙන්ම කරන්නට පුළුවන් දාන පාරමිතාව තමයි ධර්ම දාණය. එතකොට අභයදානයත් දෙන්නට පුළුවන් බොහෝ අවස්ථාවල. ඒ වගේම අභයදානය දීමේදී සතුන්ගේ ජීවිත මරණයෙන් වැළැක්වීම පමණක් නෙමෙයි මරණ බියෙන් තැතිගෙන ඉන්න බොහෝ දෙනාගේ සිත් සතන් සුවපත් කරන්නට ධර්මාවවාද ලබා දීම. ඊළඟට ජීවිතය පිළිබඳ විවිධ තැති ගැනීම්, බියපත් වීම, ත්‍රස්ත වීම නිසා පීඩා විඳින මානසික ආතතියටපත් වෙලා ඉන්න බොහෝ දෙනාගේ සිත් සතන් සුවපත් කරමින් ඒ අයට અભය ලබා දෙන්නට භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආමිස හැටියටත් අර තමන් වළඳන්නට ගත්තු දෙයින් බත් පිඩක් දන් දීලා හරි. එහෙම නැත්නම් අවසානයේ ඉතුරු කරන ඉදුල් ටික සතෙකුට හෝ එබඳු ආත්ම භාවයකට ආහාරයක් වෙන්නට කියන අදහසින් පරිත්‍යාග කිරීමෙන් හෝ මේ කවරාකාරයකින් හෝ අවස්ථාවෝචිතව පරිත්‍යාග කරන්නට පුළුවන් ප්‍රඥාව අවදි කරගෙන අන් අයට යහපතක් කිරීමේ අපේක්ෂාව හරියට මතු කරගන්න ඕන. ඒ නිසා මිනිස්සෙක් වුණත්, දෙවියෙක් වුණත්, ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත් ඒ තනත්තාගේ දාන පාරමිතාවේ ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධකය තමයි අනුන්ට යහපතක් කිරීමේ හැඟීම. එතකොට ඒ හැඟීම හරියට Taman තුල නැතිනම් කොතෙක් සම්පත් තිබුණා වුණත් කොතෙක් ප්‍රතිග්‍රාහකව හිටියා වුණත් අපට දන් දීම નિවැරදිව සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපත කරන්නට ඕන කියන මේ මනුෂ්‍ය ගුණය මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපත පිණිස ක්‍රියා කරන්නට ඕන කියන මේ මනුෂ්‍ය ධර්මය මේ සත්පුරුෂ ධර්මය තමන්ගේ චිත්තසංතානයේ අවදි කරගන්නා කරගන්නා තරමට තමයි අවස්ථාව හඳුනාගෙන ලැබෙන අවස්ථාවෙන් උසස් ප්‍රයෝජන ගැනීමක් හැටියට දාන පාරමිතාව සම්පාදනය කරන්නට හැකියාව ලැබෙන. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දාන පාරමිතාව දියුණු කරන්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාට මෙත් සිතින් ආරාධනා කරනවා. මේ ධර්ම දේශනාවේ ඊළඟ දෙවැනි කොටස ආධ්‍යාත්මික ගුණ දියුණු කරගනිමින් අපි කොහොමද දාන පාරමිතාව નિවරදිව සම්පාදනය කරන්නේ කියලා පැහැදිලි කරමින් ඊළඟ සතියේ මෙහි ඉතිරි කොටස අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා.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 පින්කමේ ආරමුණු හැටියට දක්වලා තියෙනවා දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, දෙවිනිසුන් සහිත ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස ලෝකපාලක ශාසන ආරක්ෂක ඉෂ්ඨකාමී දිවි දේවතාවුන්ට නිර්වාණ අවබෝධයේ පිණිස පුණ්‍ය අනුමෝදනා කිරීම සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් මිය පරලෝකීය ඥාතීන්ටත් කල්යාණ මිත්‍රයින් සෑම දෙනාටමත් ධර්ම අවබෝධයේ පිණිස මේ කුසලය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මහ බෝසත්වරුන් අවශේෂ බෝසත්වරුන් ඇතුළු සම්බුද්ධ ශාසනය සුරකින සියලු සත්පුරුෂයින්ට පාරමිතා පිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලැබේවා සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ලොව පවතිවා කියන ඒ යහපත් ප්‍රාර්ථනා ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරනවා. ඒ යහපත් ප්‍රාර්ථනාවන් පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් ඒ වගේම මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා වෙනතුන් හැමදෙනාම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දන්න පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සීතවින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන දුල්සාන් පීරිස් මහත්මයාට එම නෝනා මහත්මිය දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටමත් මේ පින්කම සංවිධානය කරන සෙත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ පින්තුන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂාදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි